එහෙමනම් අපේ බුදු පියාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණයන් සිහිපත් කරගෙන මේ ගමන ආරම්භ කරමු. එහෙමනම් දැන් සිරිත් පරිදි සෑම දිනෙකම ඇත් දෙක පියාගෙන බුද්ධානුස්සති භාවනාව කරන්න ඕනේ. කොහොමද අරහං කියන තැනින් පටන් ගන්න ඕනේ. අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ඔය විදියට හත් පාරක් විතර බුදුගුණ මෙනෙහි කරන්න ඊළඟට අනන්ත බුදු ගුණයන්ගේ බලයෙන් මාගේ ගුරු දේවයාණන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා තුන් පාරක් ආශිර්වාද කරන්න. ඊළඟට අනන්ත බුදු ගුණයන්ගේ බලයෙන් මා ඇතුළු සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා තුන් පාරක් සකල ලෝක සත්වයාටම මෛත්‍රී කරන්න. එහෙමත් කරලා සිත පිරිසිදු කර ගැනීම සඳහා සියලු පව් හල යුතුයි කුසල් කළ යුතුයි කියන තීරණේ අරගෙන ඇත් දෙක අරින්න. දැන් පටන් ගන්න. සති භාවනාව කියන්නේ ඔන්න ඕකයි. මම මෙතනින් අදහස් කරන්නේ බුද්ධානුස්සති භාවනාවයි බුදුගුණ භාවනාවයි අතර ඇති වෙනස වෙන්නත්. ගර්ධනේ કોઈ වෙනස් දැකලා නැහැ. තේරුණේ බුද්ධානුස්සති භාවනාව කියන්නේ බුදුගුණ මෙනෙහි කිරීම. ඒක බොහෝ වේලාවක් කරනකොට සමාධිගත වෙනවා. බුදුගුණ තුලම සමාධිගත වෙනවා. පළවෙනි ධානයේට සමාදින්න පුළුවන්. බුදුගුණ භාවනාව කියන්නේ මොකක්ද? කිසියම් බුදුගුණයක් ඇති කරගෙන දිනු කරගන්නවා. ආන් ඒකයි බුදුගුණ භාවනාව කියලා කියන්නේ. බුදුගුණ මෙනෙහි කිරීම එකක්, බුදුගුණ ඇති කර ගැනීම තව එකක්. දැන් අපි මෙතනින් කරන්නේ ওই දෙකම කරනවා. ඉස්සෙල්ලා බුදුගුණ මෙනෙහි කරනවා. ඊළඟට මෙනෙහි කරලා බුදුගුණ වලින් අපිට ඊටාම අවශ්‍ය අවශ්‍ය කියන්නේ ඉතා ඉක්මනින් ඇති කරගත යුතු ගුණය මොකක්ද කියලා තෝරාගෙන ඒක ඇති කරගන්නවා. අපි භාවනා කරන්නේ සසර දුකින් අත මිදී නිවන් දකින්න. අපි සසර දුකටපත් වෙලා තියෙන්නේ මක් නිසාද කියලා අපි දැනගන්න ඕනේ. ලෝකයේ පිළිබඳව අනවබෝධය නිසා. අනවබෝධය නිසා. ඈ එහෙමනම් අපි සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. ආන් ඒක තමයි බුදුගුණ භාවනාව කියන්නේ. සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා යම් කෙනෙක් යෝගාවචර ජීවිතයක් ගත කරනවා නම් යම්කිසි ව්‍යායාමයක යෙදෙනවා නම් ආන් ඒක තමයි බුදුගුණ භාවනාව කියලා කියන්නේ. තේරුණා නේද? එහෙමනම් ඔබ සෑම දිනාටම සම්බුදු සරණයි සදහම් පිහිටායි සංඝ රැකවරණයි සම්බුදු සරණයි කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේගේ පාපියොම් අනුව යමි කියන එකයි අහං බුද්ධං සරණං ගච්ඡාමි මම බුදුහාමුදුරෝ සරණ යනවා බුදුහාමුදුරුවන්ගේ පාපියොම් අනුව මමත් උන්වහන්සේගේ පිටිපස්සේ යනවා ගමන් කරනවා අනුගමනය කරනවා කියන්නේ ඕකයි. වගේ හැදෙනවා. බුදුහාමුදුරුවෝ වගේ අපි හැදෙන්න ඕනේ. එතකොට කෙනෙක් කියන්න පුළුවන් මේක බෑ නේද කියලා. බුදුහාමුදුරුවෝ වගේ හැදෙන්න බුදුහාමුදුරුවෝ අසමයි අසම සමයි. ඒකට කමක් නැහැ. අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි කිසියම් බුදුගුණයක් ඇති කරගන්නවා. බුදුහාමුදුරුවන්ට හා සමාන වෙන්න කාටවත් බෑ. බුදුහාමුදුරුවෝ අසමයි. බුදුවරයෙක් සමාන වෙන්නේ තවත් බුදුවරයෙකුට පමණයි. බුදුවරුන් කියන්නේ අසමියෝ කියලා. අසමියෝ කියන්නේ කාටවත් සමාන නැහැ. ඒතර බුදුහාමුදුරුවෝ සමාන වෙනවා නම් සමාන වෙන්නේ තවත් බුදුවරයෙකුට විතරයි. සම්බුදුවරයෙකුට. ඒ වුණාට මගෙන් කවුරු හරි ඇවිදින් ඇහුවොත් හාමුදුරුවනේ මම කවුරු වගේ හැදෙන්නද කියලා. මං කියනවා බුදුහාමුදුරුවෝ වගේ හැදෙන්න. මට ඊට වඩා උත්තරමයක් පෙන්වන්න මේ ලෝකේ නැහැ. හාමුදුරනේ පුළුවන්ද? පුළුවන් පුළුවන්. තමාගේ ශක්ති ප්‍රමාණයෙන් කරුණාවන්ත වෙන්න, මෛත්‍රී සම්පන්න වෙන්න, දන් දෙන්න, අනුන්ට උදව් උපකාර කරන්න, අවංක ජීවිතයක් ගත කරන්න, සත්‍යවාදී වෙන්න, සත්‍යවේදී වෙන්න. සත්‍යවේදී කියන්නේ සත්‍ය අවබෝධ කරගන්නවා. අපේ ශක්ති ප්‍රමාණයෙන් තේරුණා නේද? එතකොට අපි ඉස්සල්ලාම ඇති කරගන්න ඕනේ බුද්ධ කියන ගුණය. මම හැමදාම මේක මතක් කරනවා. මේකත් මේ භාවනාවේ කොටසක්. බුද්ධ කියන ගුණය ඇති කරගන්න ඕනේ. බුද්ධ කියන ගුණේ මත සියලුම ගුණධර්ම පදනම් වෙලා තියෙනවා. සත්‍ය අවබෝධය මත. අනවබෝධය මත තමයි කරදර ප්‍රශ්න කම්කටොළු දුක ජාති ජරා මරණ ශෝක ඔක්කොම තියෙන්නේ අවිද්‍යාව මත අවිද්‍යාව පදනම් කරගෙන තමයි මේ ලෝකේ සකස් වෙලා තියෙන්නේ. ලෝකය කියන්නේ දුකක්. යම් තැනක තණ්හාව තියෙනවා නම් අන්න එතන ලෝකය තියෙනවා. යම් තැනක තණ්හාව තියෙන්න නම් එතන අවිද්‍යාව තියෙන්න ඕනේ. එම්නම් යම් තැනක අවිද්‍යාවද එතන තණ්හාවයි. යම් තැනක තණ්හාවද එතන දුකයි. එහෙනම් දුක තියෙන්නේ කොතනද? අවිද්‍යාව තුල. පදන මේකයි. දුකට මූල හේතු වන්නෝකයි. එහෙමනම් අපි මේ සසර දුක් නැති කරගන්න නම් විද්‍යාව ඇති කරගන්න ඕනේ. යථාර්ථය දකින්න ඕන ලෝකයේ පිළිබඳව. බුද්ධ කියන ගුණය ඇති කරගන්න ඕනේ. බුද්ධ කියන ගුණය කොටස් දෙකක් තියෙනවා ලෝකෝත්තර විදුහා ලෝකවිදු කියලා. අපිට ලෝකෝත්තර විදු වෙන්න බෑ මෙහි ඉඳන්. ලෝකවිදු වෙන්න පුළුවන්. ලෝක විදු වෙනවා කියන්නේ තමන් ඉන්න තැන දැනගන්න. තමන් ඉන්නේ ලෝකේ. මේ තියෙන්නේ ලෝකේ. ඔය තියෙන්නේ. ඔය ඕක ලෝකය කියන්නේ ඔයගොල්ලෝ ලබාගෙන තියෙන ඵලයක් ඕක. අසත් ධර්ම මාර්ග ඵලයක් ඕක. අසත් ධර්ම මාර්ග ඵලයක්. අන්න එතන තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ හොඳින් දකින්නේ කියලා. මේ අසත් ධර්ම මාර්ග ඵලය නිසා අපිට මොකද්ද ලැබුණේ? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ. ඒව මේ දස කේවලස දුක්ඛස්කන්ධස සමුදය හෝති. මෙන්න දුක්ඛස්කන්ධය සමුදය. හේතුව මොකද්ද? ඉපදීම. ඉපදීමට හේතුව තණ්හාව. තණ්හාවට හේතුව අවිද්‍යාව. අන්න දුකට ආසන්න හේතුව ජාතිය, දූර හේතුව තණ්හාව, මූල හේතුව අවිද්‍යාව. අපේ නම් මුලට තමයි ප්‍රහාරයක් එල්ල කරන්න ඕනේ. අවිද්‍යාවල ප්‍රහාරයක් එල්ල කරන්න ඕනේ. විද්‍යාව ඇති කරගන්න ඕනේ. ඉස්සල්ලාම අපිට ඇති කරගන්න පුළුවන් ලෝකයේ පිළිබඳව ලෝක විද්‍යාව. ලෝකය කියන්නේ කුමක්ද? ලෝකේ සකස් වුනේ කොහොමද? ඈ මෙන්න මේ ටික අවබෝධ කරගන්න ඕනේ. බුදුන් සරණ යනවා කියන්නේ ආ මේකයි. පැහැදිලි නේද? අර්ථවත්ව යම් කෙනෙක් තුනුරුවන් සරණ ගියොත් එදා එයා සදාකාලිකව දුගතියෙන් නිදහස් වෙන්නතුනි. මේවා තේරුම් අරගෙන. තුනුරුවන් සරණ ගිය ඇත්තන්ට කියන්නේ ආර්ය පුද්ගලයෝ කියලා. යේකේති බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමි. යේකේති ධම්මං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමි. ඒකේති සංඝං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමිය. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් මහා සමේ සූත්‍රයේ ඉතින් ওই ධම්මං සරණං කියලා තියෙන. ඒකේති ධම්මං සරණං කියලා නෑ නෑ මහා සමේ සූත්‍රයේ තියෙන්නේ ඒකේති බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමිය. ඈ පින්නතුන් මතක තියාගන්න තුනුරුවන් වෙන් කරන්න බැරි බව. තුනුරුවන් වෙන් කරන්න බෑ කාටවත්. යම් තැනක බුද්ධ රත්නයේද එතන ධම්ම රත්නය. යම් තැනක ධම්ම රත්නයේද එතන සංඝ රත්නය. තුනුරම වෙන් කරන්න බෑ මොනවා කරලවත්. බුදුන් සරණ යනවා කියන්නේ සත්‍යය අවබෝධ කරගන්නවා කියන එකයි. දහම් සරණ යනවා කියන්නේ අවබෝධ කරගත්ත සත්‍යය මත ජීවිතේ පදනම් කරගන්නවා කියන එකයි. ධම්මං සරණං කියන තැන තියෙන්නේ පිහිටාර්ථය තියෙන්නේ සරණේ කියන එකේ. බුද්ධං සරණං ගච්ඡාම කියන තැනදී ගමනාර්ථය. ගමනාර්ථය බුදුහාමුදුරුව පිටිපස්සෙන් යනවා. එතකොට අපිට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. අන්න අවබෝධ කරගත්ත ධර්මයේ මත සද්ධර්මයේ මත ජීවිතේ පදනම් කරගන්නවා. අන්න ධම්මං සරණං ගච්ඡාමි. එතන තියෙන පිහිටාර්ථය. සංඝං සරණං ගච්ඡාමි කියන තැන තියෙන රැකවරණාර්ථය. රැකවරණාර්ථය. දැන් යම් කිසි දෙයකින් රැකවරණයක් ලබා ගන්න නම් අපි ඒ තුලට යන්න ඕනේ. දැන් මේ ශාලාව තියෙනවා. මේ ශාලාවෙන් රැකවරණයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා නම් මේ ශාලාව ඇතුළට එන්න ඕනේ. දැන් වැස්සට තෙමීගෙන මිනිහෙක් එනවා. ඒ මිනිහා මේ ශාලාවේ ඉස්සරහට ඇවිදින් බලාගෙන ඉන්නවා ශාලාව තියෙන. මිනිහා තෙමිලා තෙමිලා තෙමිලා ලෙඩ හදා ගන්නත් පුළුවන් නේද? ශාලාව දිහා බලාගෙන ඉන්නවිලා. තව මිනිහෙක් එනවා. ආපහු හැටි ශාලාවට රිංග ගන්නවා. අන්න ඒ මිනිහට ශාලාවෙන් රැකවරණේ ලැබෙනවා. පැහැදිලි නේද? මිනිහෙක් එනවා මේ ශාලාව ළඟට. ගිනියම ගිනි මද්දානේ. ඇවිල්ලා ශාලාව දිහා බලාගෙන ඉන්නවා ලස්සනයි, හැඩයි, හොඳයි. ඈ වැඳ වැඳත් ඉන්නවා ශාලාවට. ඉතින් මේ මිනිහා ආව්වේ වේලිලා වේලිලා වේලිලා මහා දුකකටපත් වෙනවා. තව මිනිහෙක් ඇවිල්ලා ශාලාව දිහා බලාගෙන ඉන්නේ වහම ඇවිදින් ශාලාවට ඉඳ ගන්නවා. දැන් රැකවරණය ලැබෙන්නේ කාටද කියන එක පැහැදිලි නේද? ආන්ිය වගේ මේ සංඝ සමාජයේ ළඟට ඇවිදilla සංඝ සමාජයේ දිහා බලාගෙන ඉඳලා අපිට වැඩක් නැහැ. ආමුදුරුවරු හරි ලස්සනයි, යනවත් ලස්සනයි, එනවත් ලස්සනයි, දාන වන්දනාත් ලස්සනයි, හරි ලස්සනයි යන්නේ. මට හරි ශ්‍රද්ධාවක් ඇති වෙන මේ ආමුදුරුවන්ගේ ගමන බිමන දැක්කාම. හරිම ලස්සනයි. හරිම ලස්සනයි. එයාට සංඝං සරණං ගච්ඡාමි නෑ. මේ ආර්ය සංඝ සමාජය තුළට මම ඇතුළු වෙන්න ඕනේ. මමත් සංවර වෙන්න ඕනේ. මමත් සාන්ත වෙන්න ඕනේ. දාන්ත වෙන්න ඕනේ. මමත් සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. අන්න එතකොට තමයි ආර්ය සංඝ සමාජයේ නැමැති නිවසට ඇතුළු වුණා කියන්නේ යන්නේ ඒකයි. ආර්ය සංඝ සමාජයට ඇතුළු වෙනකොටම සදාකාලිකව සතර පායෙන් නිදහස් නිවන් දකින්න වරම ලැබෙනවා. ඔන්න තිසරණේ අර්ථවත් කරන්නේ විදියට. පැහැදිලි නේද? තිසරණේ අර්ථවත් කරන්න විදිහට. එහෙමනම් දැන් මේ පින්නතුන්ට සම්බුදු සරණයි සදහම් පිහිටයි සංගරේක වරණයි. දැන් මේ බුදුන් සරණ යන්නේ, දහම් සරණ යන්නේ, සංඝුන් සරණ යන්නේ කෙසේද කියන එක පැහැදිලි නේද? පැහැදිලි නේද? මෙන්න මේ ටික මේ බෞද්ධ ජනතාවට පැහැදිලි කරලා දුන්නොත් මේ සියලු දෙනාම දුගතියෙන් අත මුදව ගන්න පුළුවන් පින්නතුනි. බැරිකමක් නැහැ. බුදු පියාණන් වහන්සේ දේශනා කළේ ඒක තමයි. මහණෙනි ගමක් ගමක් නගරයක් නගරයක් පාසා යන්න. මේ මහජනතාවට පටිච්ච සමුප්පාද න්‍යායට අනුව ධර්ම දේශනා කරන්න. ඉස්සල්ලාම ඵලය පෙන්වන්න. තමා ලබාගෙන අනුභව කරන ඵලය පෙන්වන්න. ඊට පස්සේ ඵලයට හේතුව හොයාගෙන යන්නේ කියන්නේ. හේතුව අවිද්‍යාව කියන බවත් පෙන්වන්න. එහෙම පෙන්නලා විද්‍යාව ඇති කර දීම සඳහා වැඩ කටයුතු කරන්න. විද්‍යාවේ බීජය මොකද්ද? ශ්‍රද්ධාව. බුද්ධ බීජය ශ්‍රද්ධාව නේද? එහෙනම් අපි බුද්ධ කියන ගුණය ඇති කරගන්න නම් ඉස්සල්ලාම ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. ශ්‍රද්ධාව කියන්නේ මේ රූපයක් දැකලා පහදින එකවත්, ශබ්දයක් අහලා පහදින එකවත්, එතනින් ගියාන් පස්සේ ඔය හයියෙන් කෑ ගහනවා අහලා පහදින එකවත්, දුක් විඳිනවා දැකලා පහදින එකවත් නෙමෙයි. සමහරු දුක් විඳිනවා දැක්කාමත් පහදිනවා. තේරුණේ. දැන් අර පස්වග මහණුන් සිද්ධාර්ථතුමන් වහන්සේ දුක් විඳිනවා දැකලා පැහැදුනා. ඒ දුෂ්කර ක්‍රියාව අතහැරියේ හැටි කලකිරුණා. කලකිරුණා කියන්නේ පත් පැත්තටපත් වෙන්න එපා කියන තරමට ප්‍රතික්ෂේප කරලා දැම්මා. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ සත්‍ය අවබෝධ කරගෙන ආපහු වෙනකොට ඔය ශ්‍රමණයා එක්කලා කතා කරන්නවත් එපා කිව්වා. පාදෝණය කරන්න එපා කිව්වා. ආසනයක්වත් දෙන්න එපා කිව්වා. ඒ තරම්ම කලකිරිලා. හ්ම් එතකොට ඒගොල්ල පැහැදිලා තියෙන්නේ දුක් විඳිනවා දැකලා නේද? ඒවා බුදුදහමට අයිති නෑ පින්නතුනේ. ඒවත් බුදුදහමට අයිති නෑ. බුදුදහමටයි ශ්‍රද්ධාව තමයි දැන පැහැදීම කියන එක. දැන පැහැදීම. ඒකට කියනවා ආකාරවතී ශ්‍රද්ධා කියලා. ආකාරවතී කියන්නේ මෙහෙම නැගලා යනවා කියන එකයි. නැගලෑම සද්දාව. අමෝලිකා සද්දා කිව්වේ අර මං ඉස්සෙල්ලා කිව්වේ රූපයක් දැකලා සද්දයක් අහලා කෙනෙක් මේ දුක් විඳිනවා දැකලා හයියෙන් කෑ ගහනවා දැකලා ඒවටත් පහදිනවා. ඒවට කිසිම පදනමක් නැහැ. අමෝලිකා සද්දා කියන්නේ ඒකයි. කිසිම පදනමක් නැහැ. එහෙමනම් ආකාරවතී සද්දා කියලා කියන්නේ අවෙච්චප්පසාද කියන එකයි. දැන පැහැදීම. දැන කියන තැන තියෙන්නේ ප්‍රඥාව. පැහැදීම තැන කියන තැන තියෙන්නේ පිළිගැනීම කියන එකයි. මේ මේ දැන පැහැදීම ඇති කර ගැනීම සඳහා අපි ආර්යයන් වහන්සේ නමක් ළඟට යන්න ඕනේ. අහලා ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. අන්න එතකොට අපිට සුතමේ ඥානය කියන එක ලැබෙනවා. ලෝකයේ දුකයි. මේ ආර්යයන් වහන්සේ නමක් කරන ප්‍රකාශනයක්. ලෝකයේ දුකයි. මෙන්න මේක ඉගෙන ගන්නවා ඉස්සරලා. උගත්කම කියන්නේ ඒකයි. මේකට කියනවා සුතමේ ඥානය කියලා. ඊට පස්සේ චින්තාමේ ඥානයට දාගන්නවා කියන්නේ මේ ගැන හිතන්න පටන් ගන්නවා. ලෝකය දුකයි. මොකද්ද මේ ලෝකය කියලා කියන්නේ? අන්න චින්තාමේ ඥානයට යන්න හදන්නේ. එහෙමනම් ලෝකය දුකයි. එහෙමනම් දුක යම් තැනකද එතන ලෝකේ වෙන්න ඕනේ. දුක යම් තැනකද එතන ලෝකයයි. ඔන්න මෙයා හොයන්න පටන් ගන්නවා දුක තියෙන්නේ කොහෙද කියලා. ගස්ගල් පර්වත ළඟට යනවා, විශ්වය ළඟට යනවා, මහ පොළොව ළඟට යනවා, ගිහිල්ලා ඔය මේ මේ ගහනවා, කොටනවා, ඈ පුච්චනවා, ගිනි තියනවා, බෝම්බ ගහනවා, කොහොමද? ඊළඟට මලමිනියක් ළඟට යනවා, ගහනවා, බයිනවා, කපනවා, කොටනවා, පුච්චනවා, කොහොමද? දැන් මෙයා පරීක්ෂණ පවත්න්නේ මේ. චින්තාමය ප්‍රඥාව කියන්නේ ඕක තමයි චින්තනය. ඊළඟට දැන් මෙයා යනවා සිතයි කයයි එකට එකතු වෙලා තියෙන තැනකට. එහෙම නැත්නම් ජීවිත පැවැත්මක් ළඟට යනවා. සත්වයා කියලා කියන්නේ සත්වයෙක් ළඟට යනවා. බනිනවා. ඔන්න කඳුළු කඩා වැටෙනවා. මොකද කියලා අහපුවාම දුකයි කියලා කියනවා. ඈ කඳුළු කඩා වැටුනේ නැත්නම් පොඩ්ඩක් ගහනවා ඊට පස්සේ. කෑ ගහයි දුකයි දුකයි දුකයි කියලා. අන්න දැන් මෙයා හොයාගත්ත ලෝකේ කියන්නේ මොකද්ද කියලා. මේ තියෙන්නේ. අන්න චින්තාමය ප්‍රඥාවට ගියා. දැන් ඊළඟට මෙතන දුක තියනවාද කියලා. සතිපට්ඨාන සූත්‍රයට අනුව බලනවා. ඉරියාපත පබ්බ, චතු සම්පජඤ්ඤ පබ්බ ආදී වශයෙන් කායානුපස්සනාවෙහි පරිච්ඡේද දෙකක් මේකට උපකාර වෙලා තියෙනවා. පළවෙනි එක ඉරියාපත චතු සම්පජඤ්ඤ පබ්බ සතර ඉරියව්. ඊළඟ එක ඉරියාපත පබ්බ සියලුම ඉරියව්. මේ සියලුම ඉරියව් පවත්න්නේ මක් නිසාද කියලා ඊළඟට මෙයා හොයාගෙන යනවා. අන්න යාට තේරෙනවා එක විදිහකින් ඉන්න බෑ දුකයි. ඒක නිසා මේ සත්වයා දඟලනවා. උදේ ඉඳන් රැ වෙනකන් දඟලනවා. ඒ බලනවා මෙහි බලනවා ඉඳ ගන්නවා හිට ගන්නවා කනවා බොනවා ඈ අන්න එතන චින්තාමය ප්‍රඥාවෙන් යා අර සුතමේ ප්‍රඥාවට වැඩි එහාට යනවා. ගැඹුරට යනවා. අන්න එතන යා කවුරුවත් කිව්ව නිසා නෙමේ තමා විසින්ම තමා තුළින්ම අවබෝධ කරගන්නවා. හැම මොහොතකම අපි දඟලනවා ජීවත් වෙනවා කියන්නේ උදේ ඉඳන් රෑ වෙනකන් දඟලන එකට. මොකටද මේ දඟලන්නේ? එක විදිහකින් ඉන්න බෑ දුකයි. අන්න ඒ විදිහට තමයි ආරම්භ කරන්නේ. එතන ඉඳන් එයා මොකද කරන්නේ හැම ඉරියව්වක් ළඟදීම සතියෙන් ඉන්නවා. සතියෙන් ඉන්නවා කියන්නේ සිහියෙන් ඉන්නවා කියන්නේ දැනගත්ත හොඳ දෙයට අනුව වැඩ කටයුතු කරනවා කියන එකයි. දැනගත්ත හොඳ දෙයට අනුව ජීවත් වෙනවා. දැන් මෙයා චින්තාමය ප්‍රඥාවට ගිහිල්ලා මේ ජීවිත පැවැත්ම දුකයි කියලා දැනගත්තනේ. ඉතින් මේ හැම ඉරියව්වක් ළඟදීම දුකයි දුකයි කියලා දැනගෙන ඉදිරියට යනවා. අන්න එතකොට මොකද වෙන්නේ? භාවනාමය ප්‍රඥාවට වැටෙනවා. දැන් මේක වඩනවා මෙයා. මේ දැනගත්ත යථාර්ථය වඩන්න පටන් ගන්නවා. අන්න භාවනාමය ප්‍රඥාවට ගියා. එතකොට මෙයා කොහොමද දැන් ඉදිරියට යන්නේ හැම ඉරියව්වක් ළඟදීම දුක්ඛයි දුක්ඛයි දුක්ඛයි දුක්ඛයි ඊළඟට තව දුරටත් අනිත්‍යයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා චින්තාමේ ප්‍රඥාව වඩාගෙන ඉදිරියට යනවා. අන්න භාවනාමේ ප්‍රඥාවට ගියා. දැන් මෙයා ඉදිරිපත් කරලා තියෙන්නේ මොකද්ද? සක්කාය දිට්ඨියට ප්‍රතිවිරුද්ධ ප්‍රබල බලවේගයක් ඉදිරිපත් කරලා තියෙනවා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ලෝකයේ නිට්ටයයි සපයි ආත්මය කියන පිළිගැනීමේ දැඩි බව. දැන් ප්‍රබල බලවේගයක් ඉදිරිපත් කරගෙන යනවා දැන් මෙයා. දැන් මොකද වෙන්න ඕනේ? ගින්නට ජලය. අඳුරට ආලෝකය. මිත්‍යාදිට්ඨියට සම්මාදිට්ඨිය. මෙන්න මේ විදිහට චින්තාමය ප්‍රඥාව වඩ아가න යනවා කියන්නේ භාවනාමය ප්‍රඥාව වඩනවා කියන එක. ඕක තමයි භාවනා කරනවා කියන්නේ. සද්දා භාවනාව කියන්නේ ඕකයි. දැන් මොකද වෙන්නේ? සක්කාය දිට්ඨිය නැති වෙලා යනවා. සක්කාය දිට්ඨිය සමුච්ඡේද ප්‍රාණය වෙනවා. සක්කාය දිට්ඨිය නැති වුණාට මෙයාට ආත්ම දිට්ඨිය තව තියෙනවා. ආත්ම දිට්ඨිය කියලා කියන්නේ සක්කාය දිට්ඨියේ සියුම් බව කියන එකයි. ඒක තමයි ඉස්සල්ලාම ඇති වෙන්නේ. ආත්ම දිට්ඨිය ඇති වෙන්නේ ඒක එතනත් යලිත් යලිත් යලිත් යලිත් අනායාසයෙන්ම වැඩෙන්න පටන් ගන්නවා. ලෝකයේ නිට්ටයයි නිට්ටයයි සැපයි සැපයි කියලා. අන්න එතකොට පොරොස් වෙනවා. දැන් අපි කලේ මොකද්ද? සුතමේ පඤ්ඤා, චින්තාමේ පඤ්ඤා, භාවනාමේ පඤ්ඤා තුලින් ලෝකේ යථාර්ථය දුකයි දුකයි දුකයි කියලා භාවනා කරගෙන ඉදිරියට යනවා. යනකොට ප්‍රතිවිරුද්ධ බලවේගයක් නේද මේ යන්නේ. දැන් ඒතකොට සක්කාය දිට්ඨියට තවදුරටත් තියෙන්න පුළුවන්ද? බෑ නේද? අන්න ඒ ටික හොඳට අවබෝධ කරගන්න. ඒ ටික අවබෝධ කරගත්තා නම් ඉතින් ඉතින් දැරෙදilla. දැන් මේ භාවනා ක්‍රමේ පටන් ගන්න අපි සද්දා විපස්සනා භාවනාව. සද්ධා කියන්නේ දැන පැහැදීම. ලෝකේ යථාර්ථය දැනගෙන නිර්වාණයට පාදිනවා. එතන තියෙන්නේ ප්‍රඥාව. ආන් එක තමයි බුද්ධ බීජය කියන්නේ. එතකොට බුද්ධ බීජය ඇති කරගෙන දිනු කරගෙන ඉදිරියට යනකොට සක්කාය දිට්ඨිය නැති වෙන්න ඕනේ නේද? සක්කාය දිට්ඨිය නැති වුණාන් පස්සේ ඒ සමගම සීලබ්බත පරාමාසය මේ විචිකිච්ඡාව ඒවත් නැති වෙලා යනවා. තුනුදාම් පිළිබඳව සැකයක් ඉතුරු වෙන්නේ නැහැ. ආන් මේ සඳහා තමයි අපේ ගමන පින්නතුනේ. එහෙමනම් අර්ථාන්විතව යම් කෙනෙක් බුදුන් සරණ යනවා නම් එතන ශ්‍රද්ධාවන්තයෙක් නේද ඉන්නේ? ශ්‍රද්ධාවන්තයෙක් අපා යන්නේ පින්නතුනේ. ඈ ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ අරිය ශාවකෝ නිරයන් වා තිරච්ඡාන යෝනින් වා පිට්ටිවිසයන් වා උපපජ්ජිස්සති දිනේ තණ්හාන විච්ඡති. ඔය තියෙන්නේ. බුදු පියාණන් වහන්සේ මේ මේ මේ මෙසේ විය යුතුයි මෙසේ විය හැකිය කියා දේශනා කළා නම් කිසිම ශ්‍රමණයෙකුට මාරයෙකුට දෙවියෙකුට බ්‍රහ්මියෙකුට එසේ නොවිය යුතුයි කියලා කතා කරන්න පුළුවන් කමන්නේ. එසේ නොවිය හැකිය කියලා කතා කරන්න පුළුවන් කමන්නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු දෙයක් කවදාවත් වෙනස් කරන්නෙත් නෑ පින්නතුනි. වෙනස් කරන්නෙත් නෑ වෙනස් කරන්න කාටවත් පුළුවන්කමකුත් නෑ. මෙන්න මේ ටික මේ බෞද්ධ මහජනතාවට අවබෝධ කරලා දුන්නොත් මොනතරම් මේ කට්ටිය සතුටින් ජීවත් වෙන්නේ නේද? මෙන්න මේකයි බුදුදහම තුලින් ලැබෙන්නේ සංඝං සරණං ගච්ඡාමි කියන්නේ ඔන්න ඕකයි. ආර්ය සංඝ සමාජයට ඇතුළු වෙන්න. ඔය පිටින් ඉඳන් ගුණ වර්ණනා කළාට වැඩක් නැහැ. මේකේ ලස්සනයි, හරිම ලස්සනයි. ඈ වැඩක් නැහැ ඉතින් මේ ගේ ලස්සනයි ගේ වර්ණනා කළාට වැඩක් තියෙනවා. ගේ ඇතුළට එන්න. ඇවිදින්න ඒකෙන් ප්‍රයෝජන ලබා ගන්න. තේරුණා නේද? පැහැදිලිද? නිදාගෙන ඉන්න කට්ටිය අවදි වෙන්න. මේ දේශනාව අහනකොට නිින්ද යනවා නම් ඒ අයට තෑගි දෙන්න වටිනවා. තේරුණා නේද? මේ දේශනාව අහගෙන ඉන්නකොට කෙනෙකුට නිින්ද යනවා නම් තෑගි දෙන්න වටිනවා කට්ටිය. මොනවද පින්නොතනේ නිදාගෙන ඉන්න කට්ටිය අවදි වෙන්නේ නැද්ද මේක අහනකොට? තුම් මේ අපිට එහෙනම් තියෙනව නේද ඉදිරියක් ඈ? එහෙමනම් අපි යථාර්ථය අවබෝධ කර ගැනීම සඳහා සීල සමාධි ප්‍රඥා කියන අනුපිළිවෙලින් ගමන් කරනවා. දැන් අපි සීලයක පිහිටියා. සීලය කියලා කියන්නේ හැටි කියන එකයි. උන්ගේ හැටි එහෙමයි, මුන්ගේ හැටි මෙහෙමයි. සීලය කියන්නේ ඒකයි. ආර්ය ආර්යයන් වහන්සේලාගේ ආර්ය පුද්ගලයන්ගේ හැටි කොහොමද? සිත පිරිසිදු කර ගැනීම සඳහා සියලු පව් අතහරිමින් කුසල් කරමින් ඉදිරියට යනවා. ඒවල පව් කරන්න කැමති නෑ. නමුත් කලාතුරකින් පවක් කරන්න සිද්ධ වුණොත් වහාම හන්දි කර ගන්නවා කාටවත් හොයන්න තියන්නේ නෑ. ආන් ඒක තමයි අපි ඇති. එතකොට හැම මොහොතකම පාපයන්ගෙන් අයින් වෙලා කුසල් දහම් වඩ아가න යන පුද්ගලයාට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් සිත පිරිසිදු වෙනවා. පාප ධර්මයන් නිසා තමයි අපේ සිත අපිරිසිදු වෙලා තියෙන්නේ. ලෝභ දෝෂ මෝහ නිසා. පාපයන්ගෙන් අයින් වෙලා කුසල් දහම් වඩ아가න යනකොට සිත පිරිසිදු වෙනවා. සිත පිරිසිදු වෙනවා කියන්නේ අරිහත් ඵලයටපත් වෙනවා කියන එකයි. කමන්නේ නේද? ඔව්. මෙන්න මේක තමයි අපේ සීලය. ශික්ෂාපද එකක්වත් නැහැ. ශික්ෂාපද එකක්වත් නැහැ. සියලු පව් කළ යුතුයි. තේරුණේ. එහෙනම් මේ සීලය දැන් අපි සම්මාදිට්ඨිය තුලින් ඇති කරගත්ත එකක්. පව් කරනකොට පරිහානියටපත් වෙන බව අපි දැක්ක නේද? කුසල කරනකොට දියුණු වෙන බවක් දැක්ක නේද? ඒ දැකලම නේද මේ තීරණය ගත්තේ? එහෙනම් මේ තීරණය ගත්තේ අනවබෝධයෙන්ද අවබෝධයෙන්ද? අකමැත්තෙන්ද කැමැත්තෙන්ද? කවුරුවත් කිව්ව නිසාද? නෑ නෑ කවුරුවත් කිව්ව නිසා නෙමෙයි. මේ තීරණය සෝමනස්ස සහගතයි ඥාන සංප්‍රයුක්තයි අසංකාරිකයි. ආයේ කිසි කෙනෙකුට කඩන්න හම්බ වෙන්නේ කිසි කෙනෙකුට කඩන්න හම්බ වෙන්නේ ශ්‍රද්ධාව මත තමයි සීල විසුද්ධිය ඇති වෙන්නේ. ඒකත් මතක තියාගන්න ඕනේ. සීල විසුද්ධියෙන් තමයි ditthi විසුද්ධියකට යන්නේ. ditthi විසුද්ධියෙන් තමයි කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි ආදී සත්ත්වවිසුද්ධියම ඇති වෙන්නේ ශ්‍රද්ධාව පදනම් කරගෙන. ශ්‍රද්ධාව නැති කෙනෙක් සිල් රකින්න පුළුවන්. පුළුවන් පුළුවන් මොකද බැරි? ශ්‍රද්ධාව නැති අයට සිල් රකින්න පුළුවන්. ඒ සිල් රකින්න දිව්‍ය ලෝකයන්ට. එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකයන්ට. ඇයි නිර්වාණය ගැන දැනීම පැහැදීමක් නැහැනේ? ශ්‍රද්ධාව නැති අය සිල් රකින්න ඕන තරම්. ඒ සිල් රකින්නේ කොහේ යන්නද? දිව්‍ය ලෝකයන්ට එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකයන්ට. ශ්‍රද්ධාව තියෙන පුද්ගලයා තවත් ලෝකයකට රින්ගන්නේ නැහැ. එයා දන්නවා ලෝකේ කොතනක තිබුණත් ඒ හැම ලෝකයක්ම දුකයි නම් කිසිම ලෝකයක් අපේක්ෂා කරගෙන සීලයක් ආරක්ෂා කරන්නේ. ශ්‍රද්ධාවන්තයා සිල් රකින්නේ සිත පිරිසිදු කර ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව. සිල් රකින්නෙත්, දන් දෙන්නෙත්, භාවනා කරන්නෙත් හැම දෙයක්ම කරන්නේ මේ ලෝකයෙන් අයින් වෙන්න ඕනේ. ලෝකේ දුකයි. නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තවමයි. ආන් මේ ಗುಣධර්ම තුල තණ්හා මාන දික්ටි වලින් මැඩගෙන නෑ ඒවා. ඒ ಗುಣධර්ම තුල තියෙන්නේ මොනවද? කරුණාවයි මෛත්‍රියයි තියෙන්නේ. ආන් ඒවා තමයි පාරමිතා කියලා කියන්නේ. එහෙනම් පාරමිතා පුරන්නේ කවුද ආර්ය ශ්‍රාවකයෝ නේද? එහෙමනම් දැන් අපි පාරමිතා සීලය ඇති කරගෙන තියෙනවා. සීලය පිරිසිදුයි පිරිසිදු සීලයක් එවත් සීල විසුද්ධියක් අපිට තියෙනවා. දැන් මේ සීල විසුද්ධිය පාදක කරගෙන අපි චිත්ත විසුද්ධියට යන්න ඕනේ. සමාධියට සමහර විට යනවා බ්‍රහ්ම ලෝකයන්ද බලාපොරොත්තු වෙන සමහරු සමාධිගත වෙනවා. එතන තියෙන්නේ තණ්හාව. එතන චිත්ත විසුද්ධියක් නැහැ. සමහරු සමාධිගත වෙනවා පංච නීවරණ යට කරගෙන අසත් ධර්මයේ යට කරගෙන මරබල බිඳගෙන බුදු බල මතු කර ගැනීම සඳහා සමාධිගත වෙනවා. අන්න ඒ සමාධිය තමයි චිත්ත විසුද්ධිය කියලා කියන්නේ. පරිපූර්ණ චිත්ත විසුද්ධියටපත් වෙන්නේ අරිහත් ඵලයටපත් වෙනකොට චිත්ත විසුද්ධිය ආරම්භය වෙ තියෙන්නේ. නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව පංච නීවරණ යට කර ගැනීම සඳහා අසත් ධර්ම මර්ධනය සඳහා මර බල බිඳීම සඳහා බුදු බල මතු කර ගැනීම සඳහා සමාධිගත වෙනවා. ආන් තමයි චිත්ත විසුද්ධිය ආරම්භය තියෙන්නේ. ඒතර මේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය වඩ아가න යනකොට අන්න දිට්ඨි විසුද්ධියට යනවා. දිට්ඨි විසුද්ධිය කියන්නේ සම්මා දිට්ඨිය. එහෙනම් අපි දැන් චිත්ත විසුද්ධිය ඇති කර ගැනීම සඳහා බුද්ධානුමතයට අනුව සුළු වේලාවක් එක අරමුණක රැඳී ඉමු විවේකී වෙමු. දැන් මම මේ සමාධිය පිළිබඳව කාටත් කියලා දීලා තියෙනවා. දැන් අපි ආන අප ආන සති භාවනාවෙන් ආනාපාන සති සමාධිය ඇති කරගෙන ඉදිරියට ගමන් කරන්නයි සෝදානම. දැන් බුද්ධානුමතයට අනුව සියලු දෙනාම පහසුවෙන් වාඩි වෙන්න උජුං කායං පනිදාය කය ඍජුව තබා ගන්න. කය ඍජුව තබා ගන්න කිව්වට සමහර වේ ගැන කිසිම හැඟීමක් නැහැ. ඉන්න විදිහටම ඉන්න. ඔය කය කෙලින් තියාගන්න. ඒ කය කෙලින් තියාගත්තේ නැත්නම් නිින්ද යනවා. හොඳට නිදා ගන්න පුළුවන්. දැන් බලන්න මම මේ ලෙඩෙක් වෙලත් මේ මං ඉන්න හැටි මේ. ඇත්ත වශයෙන්ම මගේ කොන්දේ අමාරුවක් තියෙනවා. හරිම වේදනාවක් උත්වෙනවා. මගේ කොන්ද කෙලින් තියාගත්තේ තියෙන්නේ මොකක්ද? සියලු දෙනාම කොන්ද කෙලින් තියාගන්න. කැමතිනම් ඉතින් ඔය හේතු වෙලා බුලිය ගත්තත් මට කමන්නේ මට මොකද? උජුං කායං පනිදාය. පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා මේ නාසාග්‍රේට සිහිය පිහිටවා ගන්න. සිහිය පිහිටවාගෙන මේ ටික අහගන්න ආස්වාසයේ ප්‍රස්වාසයේ කියන්නේ ස්වභාව සිද්ධියක් අපි කරන දෙයක් නෙමෙයි. ඒ ස්වභාව සිද්ධිය කෙරෙහි අවධානයෙන් ඉන්න. දිග ස්වභාවයක් දැනෙනවා නම් දික්කහයි දික්කහයි දික්කහයි කියලා හිතන්න. කෙටි ස්වභාවයක් දැනුනොත් කෙටි කෙටි කෙටි කෙටි කියලා හිතන්න. ඊළඟට මේක සියුම් මේකන යන ස්වභාවයක් දැනෙනවා. ඊළඟට සියුම් වෙන බවම හිතන්න. හිතන්න හිතන්න මේක ඉතා ඉක්මනින් සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා ගිහිල්ලා දැනෙන්නේ නොදැනෙන්නේ නැති තත්වයකටපත් වෙයි. අන්න එතන තමයි ආනාපාන සති සමාධිය කියලා කියන්නේ. අන්න එතකොට පළවෙනි වරට කෙලෙස් දැවෙනවා, දෙවෙනි වරට කෙලෙස් දැවෙනවා, තුන්වෙනි වරටත් කෙලෙස් දැවෙනවා, හතරවෙනි වරටත් දැවෙනවා. පළවෙනි ධානයේ, දෙවෙනි ධානයේ, තුන්වෙනි ධානයේ, හතරවෙනි ධානයේ. හොඳා මේ ක්‍රමයට අනුව දැන් සෑම දිනාම එක වතාවක් ආස්වාස කරන්න ප්‍රස්වාස කරන්න දැන් හුස්මෙහි දිග ස්වභාවයක් දැනෙනවා නම් දිගයි දිගයි දිගයි කියලාම හිතන්න දැන් හුස්ම සියුම් වන ස්වභාවයන් දැනෙනවා හුස්ම Oof. සමාධි සිත හුස්මටම ඒකා la. පළවෙනි ධ්‍යානය කියලා අදිෂ්ඨාන කරන්න සමාධි සිත උස්මතමයි Hallelujah. දිවිනි ධ්‍යානයෙන් සමා 嗯，对的。 දෙවෙනි ධානය පීති සුඛ ඒකාග්‍රතා දෙවෙනි දෙවෙනි ධානය පීති සුඛ ඒකාග්‍රතාව දේවී කය සැහැල්ලු වීගෙන යනවා දෙවෙනි tum 东。 Então, හතරවෙනි ධ්‍යාන සම්මා හතරවෙනි ධ්‍යානය සමාධි සිත උපේක්ෂකව යලට දෙවෙනි ධ්‍යාන පළවෙනි ධ්‍යානය අමා පළවෙනි ධ්‍යානය සමා දැන් එකපාරක් හුස්ම අරගෙන පිට කරලා ඇස් දෙක අරින්න දැන් නැවත සැරයක් ඇස් දෙක පියාගෙන විවේක සුවයෙන් ඉන්න දැන් බලන්න වෙනද වගේ සිටිවිලි ගලාගෙන එනවද එහෙම නැතිනම් සිත නිදහස් වෙලාද කියලා බලන්න දෙක අරින්න. දැන් ඔබේ හිත බොහෝ දුරට නිදහස් වෙලා ඇති. ඒ නිදහස් වුණා වූ සිත තමයි අපි දහම ඇතුළු කරගන්න ඕනේ. කාමරයක් තියෙනවා අනවශ්‍ය දේවල් පුරවලා. දැන් අවශ්‍ය දෙයක් තියාගන්න ඉඩක් නැහැ. දැන් මොකද කරන්න ඕනේ අනවශ්‍ය දේවල් ටික ඔක්කොම විසික් කරලා දාන්න ඕනේ. ආන් ඊට පස්සේ අවශ්‍ය දේවල් පුරවා ගන්න පුළුවන්. අපිට අනවශ්‍ය මොනවාද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. මේවා අසත් ධර්මයේ කෙලෙස්. මේවා අපි යට කරලා දානවා. යට කරලා දාලා කරුණාව, මෛත්‍රිය, ශ්‍රද්ධාව, ප්‍රඥාව පුරවා ගන්නවා. එතකොට අරවා හිම්බත් වෙලා යට වෙලා අප්‍රාණික වෙලා එහෙමම සිඳිලක් යන්න පුළුවන්.